දිවාරාදෙනි සංගේ කාමේච රූපේ ගිරිසිකර තටේ චාන්තලික්ඛේ විමානේ දීපේරත්තේ ච ගාමේ තරුවන විසමේ ගේහෙකෙත්තුම් වත්තු බුම්මාචායන්තු දේවා ජලතල විසමි යක්ඛ ගන්ධම්බ නාගා